ඉතින් මේ විදිහට අපි ශ්‍රවණය කරනකොට ඒ උතුම් ධර්මයේ තුලින් අපිට අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථයක් අවබෝධ කරගන්නට අවශ්‍ය වෙනවා. එතනදී අපි කතා කරගෙන ආවේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩයට අදාළව එතනදී අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය අරගෙන එතන රූපේ සම්බන්ධ වෙන විස්තර ටික නැතිනම් වස්තුනානත්තේ ඥානය පිළිබඳවත් අපි කතා කළා සාකච්ඡා කරනවා ඉන් අපි අදහස් කරගන්නේ කොහොම හරි රූපය පිළිබඳව කොටසක් කතා කරලා අවසන් කිරීම නෙමෙයි. අපේ ජීවිතයේ මේ යථාර්ථයක් විදිහට අවබෝධයක් ඇති කරගන්න තැනක් ගැන තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒ නිසා අදාළ මාතෘකාවට ඔබෙන් ගිහිල්ලා ඒ කරුණු ටිකට එහැයින් ගිය අර්ථයකට හිත තියලා ප්‍රායෝගිකව භාවනාවක් වෙන්නේ කොහොමද? නිවන් දකින ප්‍රතිපදාවක් මේ තුල සකස් වෙන්නේ කොහොමද? තියෙන මෙන්න මේ කාරණා ටිකම සාකච්ඡාවට බඳුන් වෙන විදිහට භාජනය වෙන විදිහට තමයි අපි මේ දේශනා සිද්ධ කරගෙන ඉන්නේ. එතනදී රූපය පිළිබඳව ඇති අනෝබෝධය නිසා රූපේ පිරිසිඳ නොදන්න කම නිසා රූපේ යථාර්ථයේ ඇත්ත ඇති හැටියට නොදන්න කම නිසා අපි හැම වෙලාවකදීම රූපේ පිළිබඳව අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත මානසික මට්ටමක් තුළ කටයුතු කරනවා. කාම ලෝකයේ සත්‍යය කාම භූමියේ සත්‍යය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා. රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා කියපු තැනකදී ගැටලුව තියෙන්නේ අපි රූපය අනුව ගියාට අපි රූපේ නොවුණු තැනක රූපේ විඳින කම. ඒ නිසා තමයි අපි රූපේ පිරිසිදු දැක්ක යුතු වෙන්නේ ඇත්ත ඇති හැටියට දැක්ක යුතු වෙන්නේ රූපේ යථා ස්වභාවය මොකද්ද කියන එක අවබෝධ කරගත යුතු වෙන්නේ. ධම්මසංයුනිප්පකරණේ රූපකාණ්ඩයෙන් සම්පූර්ණම විග්‍රහ කරන්නේ අර්ථය විග්‍රහ කරන්නේ මේ රූපස්කන්ධය තුළ අපි රූපය ගැන හදාගෙන තියෙන ක්‍රමවේදයේ පිළිබඳ මේ දෙපැත්තට කරලා මේ දෙක වෙන්කර දැක්වීමක් සිද්ධ කරන්නට. නැතිනම් අපේ තියෙන රූපය පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිය දුරු කරලා රූපස්කන්ධය පිළිබඳව අවබෝධයක් ඇති කරලීම. තවත් පැත්තකින් කියනවා නම් දුක්ඛ සත්‍ය පිරිසිදු දැකීමට අදාළ කාරණා ටික ඉදිරිපත් කිරීම. ඒ නිසා මේ දේශනා ටික බොහොම වැදගත් වෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාවක යෙදෙන කෙනෙකුට හේතුව මහා කරුණු ගොඩක් පොතක් අරගෙන ලියලා පාඩම් කරලා ඉගෙන ගන්න නෙමෙයි. ජීවිතයේ ඇත්ත කතාවක් අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන කරුණු ටිකක් නිසා. ඒ නිසා ඒක තුළ අපිට පේනවා අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට තමන්ට මේ යන ප්‍රතිපදාව තුළ රූපය ගැන මේ දැනගන්න අවබෝධය හරිද වැරදිද කියන තීරණය නිෂ්ඨාව කරන්න පුළුවන්කම තියෙනවා. අපි කිව්ව මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න අදාළ කරුණ ටික කොටින් අපි මේ කතා කරන්න කියලා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනකොට ස්කන්ධ ටික පිරිසිඳ දකිනකොට අපිට සමුදය සත්‍ය නොහට ගන්න බවට යන්නට ඕනේ නැත්නම් විදිහකින් කියනවා නම් උපාදානස්කන්ධය නොහට ගන්න බවට යන්නට ඕනේ රූපස්කන්ධය හරියට ප්‍රකට වෙනකොට අපිට රූප උපාදානස්කන්ධය නොහට ගන්න බවට යන්න ඕනේ එතනට තමයි අපිට යන්න අවශ්‍ය විග්‍රහය මේ සිද්ධ කරගෙන යන්නේ අපේ ඉලක්කය ඵලය කියන තැනට අවශ්‍ය ඉලක්කය හදලා දෙන්නට මේ කාරණා ටික ගොඩාක් උපකාර වෙනවා ජීවිතේට. ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මහණනි මේ එකම මගයි නිවනට තියෙන කියලා අපිට නිවනට තියෙන එකම මග විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය දේශනා කරනකොට සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවීම කියන එක. සිහිය පිහිටවන්නට තනක් දේශනා කළා වගේම ඒ පිහිටවන ලද සිහියෙන් ගන්නට වැඩකුත් අපිට දේශනා කළා. ඒ ටික තමයි අපිට සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියන කාරණා ටිකෙන් විග්‍රහ කළේ. මේ කතා කරන ටිකෙන් අපිට එන්නට ඕනේ අන්න ඒ උදේවැය දකින්න තැනක ඇති නුවණක් පිළිබඳව තමයි අපිට ඇති කරගන්න අවශ්‍ය වෙන කාරණා ටිකක් වෙන්නේ. එහෙම නැතුව මේ ටිකට විතරක් හිත තියලා සතිපත්තහණයක් නැතුව සිහිය පිහිටුවීමක් නැතුව කෙනෙක් නිවන කියන දේ බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම සිද්ධ වෙන දෙයක්ුත් නෙමෙයි. මේ කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ සතර සතිපත්තහණය තුල මනස පිහිටවපු කෙනෙකුටමයි. මොකද මේ ටික මතක් කළේ ගොඩක් වෙලාවට මේ ගැඹුරු කාරණා සාකච්ඡා කරගෙන යනකොට අනිත් දේවල් බොහොම සරල දේවල් හැටියට සලකලා ඒ දේවල් බොහොම අයින් කරන්නට ප්‍රතික්ෂේප කරන්නට ඇතැම් අය පෙළඹෙනවා. සමහරු දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ගිය විදර්ශනාව විතරක්ම නෙමෙයි කියලා කාරණේ. මාර්ගයත් මාර්ග සත්‍යයත් කියන දෙකම බුදුරජාණන් වහන්සේ පැනෙවුවා කියන එක ඇතැම් අයට විග්‍රහ කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මාර්ගයට අදාළ කාරණාවලට වැරදි අර්ථකථන දීලා වැරදි විග්‍රහ දීලා ප්‍රතිපදාව පටන් ගන්න එක ප්‍රතිපදාව වඩන එක කෙලින්ම පනවනවා. පටිච්චසමුප්පාදයේ පිරිසිදු දකින්න පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න තැනමයි නිවන ලැබෙන්නේ. අනිත් කාරණා තුල හිතලා නිවන ලැබෙන්නේ නැහැ කියන තැනකින් අර මාර්ගය පිළිබඳ ප්‍රතික්ෂේප කිරීම කරනවා. ඇතම් වෙලාවට මාර්ග සත්‍යයේ කාරණා මාර්ගය තුලට බහලන්නට මාර්ගයේ කාරණා මාර්ග සත්‍ය තුල බහලන්නටත් නැතිනම් මේ දෙකේ සීමා නිර්ණයක් නැතිවීම තුල බොහෝ අද සමාජයේ ඇතිවන ප්‍රශ්න ගැටලු ඇතිවෙන බව අපිට දකින්න තියෙනවා. ඒ නිසා අපිට හොඳ අවබෝධයක් ඇති කරගන්න වෙනවා මාර්ගයත් මාර්ග සත්‍යයත් පිළිබඳව. නිතරම මතක් කරන උදාහරණයක් තමයි අපිට කකුල අඩිපෙලක් නගින්න යනකොට කකුල උස්සලා උඩම පඩියෙන් කකුල තියන්න පුළුවන්කම ලැබේ. පුළුවන් තරම් කකුල උස්සලා තියන්න පුළුවන් ඉහළම පඩියෙන් අපි කකුල තියයි. හැබැයි අපි උඩම පඩියෙන් කකුල තිබ්බට යට කකුල උස්සලා ගන්නවා කියන එක කරන්න බෑ. එහෙම වුණොත් වැටෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා උඩම පඩියට අපි කකුල තිබ්බට ආපහු පළවෙනි පඩියේ ඉඳලා නැගගෙන යන්න. මේ කාරණා ටික අපිට කතා කරන එක අපේ සත්‍ය ඥානයේ වශයෙන් අපිට වැදගත් වෙන දෙයක්. මොකද මෙතනින් නිවන වැරදුනොත් අපේ ඉලක්කෙන්ම මූලික තැනින්ම අපිට නිවන වැරදුනොත් එහෙනම් ඒකෙන්ම අපිට ප්‍රතිපදාව වර්ධින තැනට වෙනවා. ඒ නිසා අපිට සත්‍ය ඥානය තුළ නිවන වර්ධින්න පුළුවන් කමක් නැත්තේ නෑ සත්‍ය ඥානය තුළ අපිට නිවන ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කෘත්‍ය ඥානය තුළ අපිට මේක අවබෝධ කර වඩන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ කතා කරන ධර්මතා ටික අපි කතා කරන මේ දර්ශනය ඉස්සෙල්ලා සත්‍ය ඥානයේ වශයෙන් අවබෝධ කරගන්න ඊට පස්සේ කෘත්‍ය ඥාන වශයෙන් ජීවිතේට සතිපට්ඨානය කියන තැන ඉඳලම ඉදිරියට වඩන්නට ගන්න ඒක තමයි අපිට අවශ්‍ය වෙන දේ. අපි සාකච්ඡා කළා පහුගිය දේශනාව තුළ මේ ඇහැ පිළිබඳව චක්කුන් උප්පන්නං වවත්තේති චක්කුන් සමුදාගතං වවත්තේති චක්කුන් අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති වවත්තේති කියන කාරණය. ඊට පස්සේ චක්කුන් අන්තවන්තෝ වවත්තේති අන්තවද්දයක් කෙලවරක් ඇහැ කියන එක මේ පැත්තේ තියෙන එක කෙලවරක් විදිහට හොඳට දකින්න ඒ වගේම අද්දුවන් එක දිගට තියෙන ධ්‍රුව ඌ දෙයක් නෙමේ අසස්සතං සාස්වත දෙයක් හෝ අශාස්වත දෙයක් එහෙම නෙමේ එතකොට එකෙන් කියන්න උත්සාහවත් උනේ අසස්සතං කියනකොට අසස්සත කියන්නේ අශාස්වතයි කියලා අශාස්වතයි කියන එකෙන් කියන්නේ උච්ඡේදයි කියන අර්ථය නෙමෙයි ඒකයි අසස්සත නෙමෙයි කියන එක කිව්වේ අසස්සතං කියනකොට අශාස්ත්‍යතයි කිව්වේ එක දිගට පවතින අර්ථයක් නෙමෙයි හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් නිසායි අසස්සත කියන වචනේ එතනදී භාවිත කළේ අර ගොඩක් වෙලාවට දැන් ඔය වගේ වචනයක් ගත්තාම කෙනෙක් ඔකට විරුද්ධාර්ථයෙන්ම දෙන්න උත්සාහවත් වෙලා කියන එක වැරදි කියලා කියන්නේ අපි හිතමු අසස්සතං කිව්වහම අශාස්ත්‍යතයි අශාස්ත්‍රතයි නම් ඒක උච්ඡේදයි. ඒ කියන්නේ නැහැ කියලා කියන්නේ. ශාස්ත්‍රතයි නම් තියනවා කියන අශාස්ත්‍රතයි නම් ඒක නැහැ කියලා කියනවා කියලා. නෑ අශාස්ත්‍රතයි කියන දේ කියන්නේ නැහැ කියන්න අවශ්‍ය නිසා නෙමෙයි. හේතු ටික ඇතිකල්ලි හටගත්ත සහ හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා කියන මේ විග්‍රහය දෙන්න අවශ්‍ය නිසායි ওই කාරණාව ඒ විදිහට ඒ වචනේ යෙදුවේ දැන් අපි එහෙනම් කිව්වොත් ප්‍රධානම දෙයක් වෙන අනාත්මයි කියන එක කෙනෙක් උත්සාහවත් වෙනවා ආත්මයි කිව්වහම ආත්මයක් තියෙනවා කියනවා අනාත්මයි කිව්වහම ආත්මයක් නැහැ කියන එකයි මේ කියන්නේ කියලා අර්ථයක් දෙන්න. ආත්මයක් නැහැ කියන එක කියන්නත් නෙමෙයි මේක කිව්වේ. ඒ වගේම ඒ තුල අද සමාජය තුල මෝඩ මතයක් අඥාන මතයක් ඇති වෙලා තියෙනවා අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ නෙමෙයි. ආත්මයක් නැහැ කියන එක මේ ශාසනයේ අයිති නෑ මේ ශාසනයේ දෙන දෙයක් නෙමෙයි. ඒක නිසා අනාත්මය කියන්නේ ආත්ම කතාවක් නෙමෙයි අසාර කතාවක් විතරයි. සාර වශයෙන් ගන්න දෙයක් නැහැ කියන එකයි අනාත්ම කියන්නේ කියලා. නෑ බුදුරජාණන් වහන්සේ ඊට වැඩිය වෙනස් අනාත්ම අර්ථයකින්ම තමයි දේශනා කළේ. අනාත්මයි කියුවේ මේ අසස්සතන් කිව්වා වගේ ආත්මයක් නැහැ කියලා දේශනා කළා නෙමෙයි. මේ හේතු ටික නිසා හටගෙන හේතු නිරෝධය නිරුද්ධ වුණා. ඒක නිසා එක දිගට පවතින ආත්ම භාව වශයෙන් පණවන්න දෙයක් නැහැ. ඒ අර්ථයෙන් අනාත්මයි කිව්වා. ඒ නිසා ඔය වගේ වචන අපිට සමහර වෙලාවට අපි දැනගෙන ඉන්න එක වටිනවා. එහෙම දැනගත්තේ නැති වුණොත් අසස්තං කිව්වහම කෙනෙක් කිව්වොත් එහෙම අශාස්ත්‍රතයි කියලා කිව්වේ නෑ කියන එක නෙමෙයි කියලා වෙන මොකක් හරි අර්ථයක් කිව්වොත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපේ ධර්මඥානයේ අඩුකම නිසා. ඒක නිසා අසස්ත්‍රතං කියන්නේ අශාස්ත්‍රතයි කියන එක නෙමෙයි සාස්වත වශයෙන් පණවන්න ඇති බවට පණවන්න දෙයක් නැහැ. මොකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් නිසා. ඒ වගේම විපරිණාම ධම්මන්ත විපරිණාමයටපත් වෙන දෙයක්. ඇහැ කියන එක විපරිණාමය කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. වෙනස් වෙනවා කියලා කියන්නේ මේ තියෙන තියෙන ඇහි වෙනස් වීම නෙමෙයි. ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන බව නම් ඒකම තමයි එතන තියෙන විපරිණාමයක්. එතකොට චක්කුම් අනිච්ඡං අනිත්‍ය දෙයක්. ඒ වගේම සංකතං හේතුන්ගෙන් හටගත් දෙයක්. අටිච්ච සමුප්පන්නං අටිච්ච සමුප්පන්න ධර්මයක්. කය ධම්මං, ක්ෂය ධර්මයක්, වය ධම්මං, වය ධර්මයක්, විරාග ධම්මං, විරාගයේ ස්වභාව කොට ඇති ධර්මයක්, නිරෝධ ධම්මං, නිරෝධයේ ස්වභාව කොට ඇති ධර්මයක් කියලා අපිට නිශ්චය කරගන්න කියලා කියනවා. ඔය ටිකේ බොහොම ගැඹුරු අර්ථ ටිකක් කියනවා අපිට පසුව දේශනාවලදී ඒ කොටස් ආවරණය වෙනවා අපි ඒ ටික දැන්ම සාකච්ඡා කරන්න ගියොත් විශේෂයෙන් අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං පටිච්චසමුප්පන්නං වගේ අර්ථයක් අපි සාකච්ඡා කරන්න ගියොත් අපිට පටිච්චසමුප්පාදයේ අනුව සංග්‍රහ කරන්න වෙනවා පටිච්චසමුප්පාදයේ අනුව සංග්‍රහ කරන්න යනකොට අපිට විපාක පටිච්චසමුප්පාදේ නැතිනම් අව්‍යාකෘත සිත්වල යෙදෙන පටිච්චසමුප්පාදේ විපාක පැත්තෙන් චක්කු විඥාන සිත යෙදෙන තැන යෙදෙන පටිච්චසමුප්පාදේ ගැන කතා කරලා මේ විපාක පටිච්චසමුප්පාදේ යෙදෙන ආකාර ගැන කතා කරලා සංඛාර මූලික සංඛාර මූලිකව සහ කුසල මූල ප්‍රත්‍යයෙන් යෙදෙන මේ විපාක පැත්ත ගැන අපිට කතා කරන්න වෙලා ලොකු කාරණා ටිකක් අපිට විග්‍රහ කරගන්න වෙනවා පච්චික තුක්කයකට බහලා කතා කරන දර්ශනයකින් අපිට කතා කරන්න වෙනවා ඒක බොහොම විශාල කොටසක් එතකොට ඒක දැම්ම අපි කතා කරන්න ගියොත් ගැඹුරු වැඩි අපි ටිකක් අනුක්‍රමයෙන් එතෙන්ට යමු එතකොට කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං වවත්තේති කියන කාරණා ටික බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා ඊට පස්සේ චක්කුම් අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ දුක්ඛතෝ වවත්තේති නොසුඛතෝ අනත්තතෝ වවත්තේති නො අත්තතෝ නිබ්බින්දති නො නන්දති විරජ්‍යති නො රජ්‍යති නිරෝධේති නො සමුදේති පටිනිස්සජ්ජති නො ආදීයති අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති අනත්තතෝ වවත්තෙන්තෝ අත්ථ සංඥම් පජහති නිබ්බින්දන්තෝ නන්දින් පජහති විරජ්ජන්තෝ රාගම් පජහති නිරෝධෙන්තෝ සමුදයං පජහති පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති ඒවං චක්කුං අජ්ජත්තං වත්තේති ඔන්න ඇහැ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න එක සම්පූර්ණම එක තැනකට කැටි කරලා අපිට විග්‍රහ කළා චක්කුං අනිච්චතෝ වවත්තේති නෝනිච්චතෝ ඇහැ අනිත්‍යයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න නොනිච්ඡතෝ නිට්ටි වශයෙන් නෙමෙයි. ඇත්තටම අද ලෝකෙ වර්තමාන කාලේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අනිත්‍ය සහ අනිත්‍ය සහ අනිච්ච කියලා මහප්‍රාණ චයන පිළිබඳ දාලා මේ කරන විග්‍රහය පිළිබඳව. එතකොට අපිට පුද්ගලික පුද්ගල විවේචනයට වඩා මෙතන මම දකින ලොකු ප්‍රශ්නයක්. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ පදයක් අල්ලගෙන ඇයි මේ වචනයක් අල්ලගෙන මේ තරම් කරුණු විග්‍රහ කරන්නේ ඇයි මේ වචනයක් අරගෙන මේ කියන්නේ කියන කාරණාව ඇත්තටම මේ කෙනෙකුට වෙනම ප්‍රහාරයකට හෝ වෙනම දෙයකට කරන විග්‍රහයක් නෙමෙයි මේ තුල මට පේනවා මහා ලොකු අර්ථහානියක් අනිච්ච කියන එකට අනිච්ච කියලා මහ ප්‍රාණ ඡයන්න ආරෝපණය කිරීම තුළ සම්පූර්ණම අපිට බැලුවට එක වචනේ තනි අකුර වුණාට නිවනද නැද්ද නිවනද සසරද කියලා තීරණය කරන තරම් මහ බරපතල මාර්ගයේ සම්බන්ධ වූ ප්‍රශ්නයක් කෙනෙක් වචනයක් විතරයි වචන අල්ලගෙන මොකටද අර්ථය විතරක් ගණිත්වා කියලා කතා කරාට බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය වචන අර්ථය විතරක් මූලික කරගත්ත දෙයක් නෙමෙයි අර්ථපටි සම්විදා අර්ථයත් එතෙන්ට අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට මෙතන නිරුක්තිය වගේම පදයේ පිටිබඳවත් අපිට සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණං. ඒක අර්ථ සහිතයි. ඒක ව්‍යංජන සහිතයි. ඒ වගේම කේවල පරිපූර්ණයි. හාත්පසින් මේක පිරීලා තියෙන්නේ. එතකොට කෙනෙක් කියනවා නම් ව්‍යංජනීය ව්‍යංජනීය වැදගත් නෑ ඒකද කියලා. ව්‍යංජන ඡායාව වැදගත් නැහැ කියනොත් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාර්ථක අර්ථ සහිතයි සබ්යංජන ඒක ව්‍යංජන සහිතයි ඒක ව්‍යංජන කියන්නේ අක්ෂර ව්‍යංජන සහිතයි කේවල පරිපූර්ණ හාස්පස පිරිම කියන්නේ සම්පූර්ණයි ඒ නිසා අපිට මෙතන එක වචනයක් ප්‍රකාශ කළාට එක වචනයක් වුණාට මේ තුළ මුළු සසරම නිවනද කියන කාරණාව සංග්‍රහ වෙන අන්තර්ගත වෙන කොටසක්. ඒකෙදි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කතා කරන දෙයකට පුංචි උත්තරයක් නැතිනම් පුංචි කතාවක් කියන අවස්ථාවක් කරගන්නවා. ගොඩක් දෙනෙක් කියන කතාවක් අශ්‍ය සමාජයෙන් ඇහෙනවා. pāli භාෂාව කියන්නේ අකුරු නැති භාෂාව. අකුරු නැති භාෂාවක අල්පප්‍රාණ මහප්‍රාණ කතා කරන්නේ කොහොමද කියලා දෙයක්. ඇත්තටම කවුද කිව්වේ pāli භාෂාව කියන්නේ අකුරු නැති භාෂාවක් කියලා? ඒ දේ කතා කරන්නේ අපි. නමුත් pāli භාෂාවට අකුරු තියෙනවා. අපි අකුරු වලින් අද භාවිත කරන්නේ කියන එක කිව්වට කමක් නැහැ. pāli භාෂාවට අකුරු නැහැ නොකිය. ලෝකේ අකුරු තියෙන භාෂා බොහොම සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අකුරු තියෙන භාෂා බොහොම සීමා සහිත ප්‍රමාණයක් තියෙනවා. ඒ අකුරු තියෙන භාෂාව වල දැක්කෙන අක්ෂර අනිත් භාෂාවල උපභාෂාවලදී භාවිතයට ගන්නවා. අපි දන්නවා හින්දි භාවිතයේදී හින්දි භාෂාවක්. හින්දි භාෂාව භාවිත කරන්න යනකොට හින්දි භාෂාව සංස්කෘත අකුරු ටික භාවිතයෙන් තමයි ලේඛනයට නගන්නේ. දැන් අපි කියනවා නම් හින්දි භාෂාවට අකුරු නැහැ කියලා ඒක වචනේ සාධාරණයි. නමුත් හින්දි ඇත්තෝ අකුරු ලියන්නේ නැද්ද? එතකොට හින්දි වචන ලියන්නේ නැද්ද? ඒකේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ නැද්ද? එහෙම අපිට කියන්න සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ යම් තරමක් භාෂා තිබුණා නම් ඒ භාෂාව ඒ ලේඛනගත කරන්න යොදාගත්ත අක්ෂර තිබුණා. ඒ කාලේ ඇත්තෝ අක්ෂර ලිව්වා. ඒව ග්‍රන්ථාරූඪ කරපු අවස්ථා තිබුණා. එතකොට ඒ ග්‍රන්ථාරූඪ කරපු ලේඛනගත කරපු ඒ දේවල් ඒගොල්ලෝ ඉගෙන ගත්ත බව තිබුණ නිසා ඒවා ශාස්ත්‍ර සහිතව නිගන්තු හේතුබ ශාස්ත්‍ර සහිතව වේදේ ඉගෙන ගත්ත කාරණා අපිට දැක් වෙනකොට ඒ කාලේ මේ අක්ෂර නැතිනම් භාෂාව සංග්‍රහ කරලා තිබුණා. අපි pāli භාෂාවට අකුරු නැති භාෂාවක් කියලා කතා කරන එක ඒ තරම් යුක්තියුක්ත දෙයක් නෙමෙයි. හේතුව pāli භාෂාවේ අපේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව අක්ෂර භාවිතය ගැන මහා විශාල අවබෝධයක් අවධානය යොමු කරපු බවක් තමයි තිබුණේ. හිතමනාපෙට කෙනෙකුට කතා කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සමහර වෙලාවට ආදුනිකවම ශාසනයකට ආපු කෙනෙක් මේ කාරණාව නොදැන ගන්න පුළුවන්. ආධුනිකවම ශාසනයට ඇතුළත් වෙච්ච කෙනෙකුට ওই කාරණාව නොදැනගත්තට මේ ශාසනික ව්‍යවහාරයක් තියෙනවා. විනය පැත්තට ගියපුවාම විනය පැත්තෙන් හරියට කර්ම වාක්‍යයක් උච්චාරණය කරන්නේ නැත්නම් අල්ප ප්‍රාණ අල්ප ප්‍රාණ විදිහට දීර්ඝයේ දීර්ඝයේ විදිහට රස්වයේ රස්වයේ විදිහට කියන්නේ නැත්නම් මේ විනය කර්මයවත් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් මම උදාහරණයක් කිව්වොත් යෝපන බික්කු භික්ඛූණං කියලා කියනකොට යෝපන භික්ඛු භික්ඛූණං කියනකොට යම් භික්ෂුවක් භික්ෂුන් වහන්සේලාට කියන අර්ථය තමයි එන්නේ. හැබැයි මම ඕක විග්‍රහ කරන්න ගියොත් යෝපන භික්ඛු භික්ඛූණං කියලා කිව්වොත්. ඕක ටිකක් මම අර භික්ඛු කියන රස්ව පදය මම යෝපන භික්ඛූ කළා ටිකක් ඇද්දොත් දීර්ඝ කළොත් එහෙම සම්පූර්ණම අර්ථය වෙනස් වෙනවා. එතකොට එතන සිද්ධ වෙනවා යම් භික්ෂුන් වහන්සේලා කියලා අර්ථයක් එතන හැදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ විනය කර්මය නෙමෙයි අපි කියලා තියෙන වෙන විනය කර්මයක්. එතකොට මේ විනය කර්මය අසිද්ධ වෙනවා. ඒ වගේ දැන් නමාමි සත්තුනෝ පාදං කිව්වොත් අපි කියනවා සතුරට নমස්කාර වේවා කියලා. ඒ වගේම නමාමි සත්තුනෝ පාදං කිව්වොත් අපි කියනවා ශාස්ත්‍රුන් වහන්සේට নমස්කාර වේවා කියලා. එක අකුරෙන් අර්ථ දෙකක්. එතකොට දැන් ඒ කාලේ අතෝ ඔය අකුර ගැන අවධානය යොමු නොකර කතා කළා කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ මේක හොඳට සංග්‍රහ කළා. හොඳට අරගෙන ආවා. ඒ සංග්‍රහ කරපු අරගෙන ආපු දේ අද අපේ පුද්ගලික අර්ථයක් මතු කරගන්න ඕනේ වුණා කියලා අපි වෙනස් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක මුලින්ම අනිත්‍ය සහ අනිච්ච කියන අර්ථය මතු කරන්න කලින් දාර්ශනික අර්ථය මතු කරන්න කලින් කිව යුතු කාරණාව තමයි ඒක. ඒකට හේතුව ඇතැම් අය ව්‍යාකරණයට, pāli භාෂාවට බොහෝ සෙයින් ගහලා ප්‍රහාර එල්ල කරලා ඒ ගැන තියෙන පිළිගැනීම අයින් කරලා ඉවර වෙලා කෙනෙකුට මෙන්න මෙහෙම අර්ථයක් ගැන කිව්වහම එයාට ඒ නිවැරදි අර්ථය මතු කරගන්න තියෙන ඉඩ කඩ ඔක්කොම අහුරවන්න උත්සාහවත් වෙනවා. ඔබ තමයි සම්මුති අර්ථයෙන් සම්මුති පැත්තෙනුත් ඔය ඔය ක්‍රමවේදය නිවැරදි නෑ. ඒ තුළ මහා විශාල ධර්මහානියක් සිද්ධ වෙනවා කියන කාරණාව අපි කතා කරන්නේ. ඊට පස්සේ චක්කුන් අනිච්චතෝ වවත්තේටි කියලා කියනකොට අපි දාර්ශනික පැසුබීමක් කතා කරමු. විභජ්‍යවාද කියලා අපි වැඩසටහන පටන් ගත්තේ ත්‍රිභජ්‍යවාද කියන වචනේ යොදාගත්තේ අපි බෙදා දක්වන බව නිසා බෙදා දක්වන්නට අවශ්‍ය වෙන නිසා මොන මොන තැන්වලින්ද බෙදා දක්වන්නේ කියන කාරණාව අපිට බලා ගන්නට අවශ්‍ය වෙනවා. චක්කුන් අනිච්චතෝ අවත්තේති නොනිච්චතෝ. අනිච්ච කියනකොට අනිච්ච කියන පදයට අනිච්ච කියලා අර්ථයක් දීලා ඉච්ඡය කියලා මහප්‍රාණ ඡයන් අර ජයන්න වගේ තියෙන ඡයන් යොදලා කෙනෙක් කියනවා න ඉච්ඡ අනිච්ච බවට පත් වෙනවා අනිච්ච වෙනවා කියලා. ඒකෙන් කියන්නේ ඉච්ඡාව ඉෂ්ට කරන්නේ කැමැත්ති පරිදි පවතින්නේ නැහැ කියන එක මම කැමති වුණත් අකමැති වුණත් ස්කන්ධ ටික ඒ මට්ටමටපත් වෙනවා. ඒකට මගේ ඉච්ඡාවේ බාධාවක් නැහැ කියන එක ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න කියලා කියනවා. දැන් එතකොට චක්කුම් අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ කියනකොට නිච්ච කියන පදේ බෙදන්නේ කොහොමද? අනිච්ච අනිච්ච කළා නම් නිච්ච කියන පදේ යොදන්නේ. එතකොට අපිට නිච්ච කියන පදේ යොදන තැන ගැන අපිට කතා කරන්න වෙනවා. එහෙනම් නිච්ච කියන දේ යොදන්නේ නිත්‍ය කියන අර්ථයට. ඒක වෙනම නිච්ච කියලා අපිට යොදලා ඒකත් අනිච්ච කියන අර්ථයට ගන්න බැහැනේ. එතකොට එහෙනම් අනිත්‍ය කියන කතාවේදී අපිට කියන්න වෙනවා එහෙනම් මේ කිව්වේ අනිත්‍යස්තේම තමයි කියලා. ඒක එක් පළවෙනි කාරණාව. ඒ වගේම තමයි චක්කුම් අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ කියනකොට ඇහැ අනිත්‍ය වශයෙන් දකින්න නිට්ටය වශයෙන් නෙමෙයි කියනකොට මේ කතා කළේ අපි මුලින් පසුගිය දේශනාව තුල කතා කළා ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් පිළිබඳව. ඇහැ පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැන් ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් චක්කුන් අනිත්‍යතෝ අවත්තේති කියනකොට අපිට අන්න අර ඇහි කය ධම්මං වය ධම්මං නිරෝධ ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඇහැ කියන එකේ නිරෝධයක් ක්ෂය වුණු ස්වභාවයක් වැය වුණු ස්වභාවයක් අවබෝධ කරගන්න වෙනවා ඒක තමයි අනිත්‍ය දැක්ක කියන්නේ ඇහැ කියන එක ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ දේ. ඇහැ කියන එක අපේ කැමැත්ත ඉෂ්ට කරාද නැද්ද කියන එක මට අදාළ වෙන්නේ නැහැ. ඇහැ පැත්ත කැමැත්ත ඉෂ්ට කරත් නොකලත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට කැමැත්ත ඉෂ්ට කරන්න නම් හැම වෙලාවකදීම කැමැත්ත ඉෂ්ට කරන බව හෝ කැමැති පරිදි නොපවතින බව තීරණය වෙන්නේ දැනගන්නේ පංච උපාදානස්කන්ධ මැදිමක දිවසක ස්කන්ධ ටිකකද නෙමෙයි. මේ කතා කරන්නේ ස්කන්ධ ටිකේ අනිත්‍ය වීම පිළිබඳව මිසක පංච උපාදානස්කන්ධ මට්ටමේදී අපේ ආශ්‍රාදයේ ඉෂ්ට නොවි යන මට්ටමකට නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ ආශ්‍රාදයේ ඉෂ්ට නොවි යන මට්ටමකට නෙමෙයි. මේ ටික මම මේ කතා කරන්නේ බොහෝම මහා ලොකු විශාල තර්කයක් ගොඩනගන්නත් නෙමෙයි. ඒ වගේම තමයි තව කෙනෙකු දක්වන අදහසකට පහර ගහන්නත් නෙමෙයි. අපි සහේතුකව යන ගමන කොතනටද වැටෙන්නේ කියලා යනගෙන යන එක දැනගෙන යනවා නම් ඒක වැටිනවා. ඒක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. බුරුල කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා අපි මේ දෙනගේ අඟ අරගෙන මට කිරි ඕනේ මට කිරි ඕනේ කියලා අපි කිරි දෙව්වට දෙනගේ අඟෙන් කවදාවත් කිරි ලැබෙන්නේ නැහැ. අපි දෙනගෙන් කිරි ලබන්න ඕනේ නම් අපි කරන්න ඕනේ ඒ කිරි ලැබෙන තැනින් කිරි දවන්න ඕනේ. අපි දුරුලෙන් කිරි දවන්න ඕනේ. ඒ වගේ මට නිවන ඕනේ මට නිවන ඕනේ කියලා කෙනෙක් ගියත් නිවන නොලැබෙන තැනකට ගිහිල්ලා නිවන බලාපොරොත්තු වුණා කියලා එයාට නිවන හම්බෙලා නැහැ. එයාට වෙහෙස හම්බෙලා තියෙයි. උත්සාහයක් එනේ. හැබැයි නිවන හම්බෙන්නේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වෙනවා බුරුලෙන් කිරිදවන්න. මම උත්සාහවත් වෙන්නේ බුරුල කොතනද කියලා පෙන්වන්න මිසක අන් දෙක දෝන එක හරිද වැරදිද කියලා කියන්න නෙමෙයි. ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ කියන කතාව මොන හේතුවක් නිසාද කියන්නේ කියන එක අහගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක විවේචනයක් කිරීමකට වඩා මෙතන තියෙන්නේ ඒ පැත් ඒ මාර්ගයෙන් ඒ ප්‍රතිපදාවෙන් නිවන් දකින්න බෑ කියන කාරණාව විග්‍රහ කරලා දීමක් බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ තිබුණු දෘෂ්ටිවාද දර්ශනවලදී ඒකන කතා කළා මේ මේ හේතු නිසා එහෙම කියන්න බෑ කියන එක පැනෙවුවා ඇතැම් වෙලාවට කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ ධර්මය අල්ලගෙන රණ්ඩු වෙනවද කියලා නෑ ධර්මය අල්ලගෙන අපිට රණ්ඩු වෙන්න අපිට ගැටීමක් හිතරගන්න කියන්නේ කෙනෙක් ගැටළු මානසික මට්ටමින් බලනවා නම් ඒ මානසික මට්ටමට කරන්න දෙයක් නැහැ හැබැයි මේ කියන්නේ අපි නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කිරීම පමණයි එතකොට අනිත්‍ය කියන දේ ගැන කතා කරනකොට අපිට දැන් අදහස් සංකල්ප දෙකක් තියෙනවා එකක් තමයි මේකේ කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියපු පැත්ත. අහුත්වා සම්භූතං හොත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියපු දේ. ඒ වගේම තව පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි ආස්වාදයේ ඉෂ්ට කරන්නේ නැහැ කියලා කියන තැන. ස්කන්ධ ටිකේ මේ ආස්වාදයේ ඉෂ්ට කරන්නේ නැහැ කියන ටික. ගොඩක් වෙලාවට ඒ ගැන විග්‍රහ කරනකොට දැක්වෙන උදාහරණයකුත් අරගෙනම මම මේ කතාව පැහැදිලි කළොත් කිව්වොත් අපි කිව්වොත් ලෝකේ ආස්වාදේ මම කැමති පරිදි තියෙන්නේ නැහැ කියන එක කිව්වොත් අපිට කෙනෙක් ගිහිල්ලා අපිට පත්තරයක් බලන්න ඕන වෙනකොට අපි ගිහිල්ලා ලයිට් එකක් දානවා. මේ ලයිට් එක අල්ලපු ගෙදර මිනිස්සයා ලයිට් එකක් දාලා ඉඳ ගන්නකොටම නිවෙනවා. ආයෙත් ගිහිල්ලා ආයෙත් ලයිට් එක දාලා ඇවිල්ලා ඉඳ ගන්නකොටම නිවෙනවා පත්තරේ බලන්න. දැන් මේක අපි පෙලෙන්නේ නැහැ. එයා පෙලෙනවා. ඇයි එයාගේ බලාපොරොත්තු, එයාගේ චන්දරාගය, එයාගේ කැමැත්ත නිසා එයා පෙලෙනවා. එතකොට දැන් මේක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පෙලෙන්නේ නැහැ. මොකද අපි ළඟ හේතු ටික නැති නිසා. හැබැයි යම් වෙලාවක අපි අපේ ගෙදර අපි පත්තරේ බලන්න කියලා ලයිට් එක දාලා ගිහිල්ලා ඉඳ ගන්නකොටම ලයිට් එක නිවෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ ගිහිල්ලා ආයෙ දාලා ආයෙත් ඇවිල්ලා ඉඳ ගන්නවා. දැන් ආයෙත් නිවෙනවා. දැන් මොකද වෙන්නේ? අපි පෙළෙනවා. දැන් ඔන්න ඔය තීලනට්ඨේන අනිච්චා කියලා ඔන්න ඔය තෙලීම් අර්ථයෙන් කැමැත්ත ඉෂ්ට නොවන අර්ථයෙන් අපි අනිච්ච කතා කරනවා. ඕක තමයි අනිත්‍ය කියන එකට අනිච්ඡය කියලා පෙන්නන අර ඉච්ඡාව ඉෂ්ට නොවන අර්ථයෙන් පෙන්නන පිළීම් අර්ථයෙන් පෙන්වන්න හදන අනිච්ඡය කියන සංකල්පය. හැබැයි මේ කතා කරන අනිත්‍ය කතා කරන්නේ හැම වෙලාවකදීම පිළීම නැති කරගන්න ගිහිල්ලා ඔය ඉච්ඡාව නැති කරගන්න තැන ගැන නෙමෙයි. ඔය ඉච්ඡාව නැති කරගන්න තැන ඇති වුණ තැනක් නෙමෙයි ප්‍රශ්නේ උනේ. හැම වෙලාවකදීම අස්මිමානයේ ගොඩ නැගුණ පැත්තයි ප්‍රශ්නේ. අනිත්‍ය කියන තැන බුදුරජාණන් වහන්සේ කතා කළේ ඔබ ලයිට් එක දකින්නකම් හැමදාම ලයිට් එක තියෙන ලයිට් එක පත්තු කරන්න යනවම තමයි. ඒක නිසා ලයිට් එක නොහට ගන්න බවට ඔබපත් කළොත් අද දවසේ ලයිට් එකක් හම්බ වෙන්නේ නැත්නම් මොන ලයිට් එකද ඔබ දාන්නේ යන්නේ? මොන ලයිට් එක නිවුණ කියලාද ඔබට දුක දුක දුක එන්නේ ජීවිතේට දුකටපත් වෙන්නේ අන්න එතනින් මේ බුදුරජාණන් වහන්සේ අනිච්ච නැතිනම් අනිත්‍ය කියන දේ දේශනා කරන්නට යෙදුනේ ඒකයි මම කිව්වේ මේක නිවනද සසරද කියලා තේරුම් කරන ලොකු කතාවක් ලොකු දර්ශනයක් ලොකු ප්‍රශ්නයක් අනිච්ච කියලා ගත්තොත් අපිට හැම වෙලාවකදීම ආස්වාදයේ ඉෂ්ට නොකරන දෙයක් ලෝකේ තියෙනවා මේක කිව්වහම සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් නෑ අපි අනිත්‍ය කියලා කියන්නේ මේ විදිහේ පංච උපාදානස්කන්ධයක් ගොඩනැගෙන මට්ටමක් කියලා. අපිට මේ ළඟදී දවසක එක්තරා මහත්මයෙක් ඇවිල්ලා ඔය සම්බන්ධව අපෙන් ප්‍රශ්න කිරීමක් කළා. නැතිනම් අපිත් සමග සාකච්ඡාවක නිරත වුණා. මේ සාකච්ඡාව වෙලාවේදී අපිට කියනවා ස්වාමීන් වහන්සේ අනිත්‍ය කියන දේට වැඩිය අනිත්‍ය කියන දේ තමයි සාර්ථක ඒක තමයි හරි. ඊට පස්සේ එතුමාම උදාහරණයක් අරගෙන අපිට පැහැදිලි කරනවා දැන් අපි කිව්වොත් තේකෝප්පයක් තියෙන තැනක අපි මේ තේකෝප්පෙට අකමැති. දැන් අකමැති තේකෝප්පෙට මේ ගැටෙන බව අපිට දුක් වේදනාව. දැන් අපි වේදනාපච්චය තණ්හා වේදනාවට තමයි තණ්හා කරන්නේ. අපි අකමැති වේදනාව ලැබෙන තේකෝප්පෙට අකමැති තේකෝප්පෙට කවදාවත් තණ්හා කරන්නේ නැහැ. එහෙනම් අපි තණ්හා කරන්නේ ඒ වෙලාවට හදාගත්ත ඉච්ඡාව සහිත දෙයකට සාපේක්ෂව තමයි මේ තේකෝප්පය හදාගන්න මත්තම තිබුණේ. එතකොට අන්න ඒ මත්තමෙන් තමයි අපිට අකමැති තේකෝප්පෙට අපි කැමති නැති වුණාට ඉච්ඡාව හම්බෙන් අපි ඒ අකමැති තේකෝප්පය හදාගත්තේ කැමැති තේ කෝප්පයට සාපේක්ෂව කැමැති තේ කෝප්පයකට අදාළව එතකොට අන්න ඒ කැමැති කැමැති තේ කෝප්පය Taman කැමැති තේ කෝප්පය ලෝකේ නොලැබෙන බව ලෝකයා සාක්ෂි ලෝකේ හැමදාම අපි කිව්වත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි කිව්වත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් නොකලත් ලෝකේ පවතින විදිහට ලෝකේ පවතිනවා ලෝකේ පවතින දේ අවබෝධ කරගත්තොත් එහෙම අන්න ඒක තමයි අනිච්ච වශයෙන් ආස්වාද වශයෙන් නොගෙන ජීවත් වෙනවා කියන්නේ කියලා කෙනෙක් අර්ථය විග්‍රහ කරන්න මේ මහත්ය උත්සාහයක් ගත්තා. දැන් නමුත් මට ඒ වෙලාවේදී ප්‍රශ්නයක් ඇති වුණා සහ ඒ ප්‍රශ්නේ සාකච්ඡා කළා. මම කිව්වා දැන් අකමැති තේකෝප්පය නිර්මාණය කළේ අකමැති තේකෝප්පය කියලා කතා කළේ මොකටද? පංච උපාදානස්කන්ධයකට. දැන් අකමැති තේකෝපේත කරන සංහාව අයිති වෙන්නේ මොන ස්කන්ධයටද? අකමැති තේකෝපේ කියන තැනක අපේ සංහාව යෙදෙන්නේ ආස්වාදයේ යෙදෙන අර කැමැති තේකෝපෙට නම් කැමැති තේකෝපෙයි අකමැති තේකෝපෙයි හැදෙන තැනක් කියලා පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධ දෙකක් එක මොහොතේ එකවර හට ගන්නවාද? මේ කතා කරන්නේ බොහොම දාර්ශනික පැත්තකින් නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනීය පැත්තෙන් මේකේ තියෙන වැරදි කාරණාව අපිට මතු කරගන්න අවශ්‍ය වෙන නිසා පංච උපාදානස්කන්ධ දෙකක් එකතැන අකමැති තේකෝප්පේ එක පංච උපාදානස්කන්ධයක් වැය වෙලා අකමැති තේකෝප්පේ හදන්න තව පංච උපාදානස්කන්ධයක් වැය වෙලාද කැමැති තේකෝප්පේ අර ආශ්‍රාදයේ ගෙනල්ලා දෙන තේකෝප්පේ හදන්න මේක දුක් වේදනාව කරේ අරකට සාධාරණව නෑ එහෙම පණවන්න බෑ එකවර පංච උපාදානස්කන්ධ දෙකක් හටගන්නේ නැහැ. එහෙනම් දැන් මේ පංච උපාදානස්කන්ධයේ අකමැති තේකෝප්පේ නම් දැන් තණ්හා කලේ කැමැති තේකෝප්පේට නම් ඔය කැමැති තේකෝප්පේට කරන තණ්හාව තිබුණේ වර්ණ සතහන තුලද? නැහැ. ඇහැ තුලද? නැහැ. එහෙනම් සංඥාව සංඛාරයේ විඥානයේ තුලද? මේකත් තුලවත් සංග්‍රහ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අපිට හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධයෙන් වෙන් වෙච්ච තවත් ස්කන්ධයක් තියෙනවද මේ ආශ්‍රාදය කියන කාරණාව අපි තණ්හා කරන ස්කන්ධ ටික පෙන්වන්න පංච උපාදානස්කන්ධය පෙන්වන්න කැමැති තේකෝප්පේ පෙන්වන්න එහෙම දෙයක්වත් නැහැ එහෙනම් ඒ අර්ථයෙන් ඔබ දකින්න ස්කන්ධයන්ගෙන් තොර දෙයක් තොර සංහාවක් ස්කන්ධයන්ගෙන් තොර ආශ්‍රාදය ගෙනල්ලා දෙන දෙයක් අනවන්න දෙයක් නැති කමින්ම ඔය අර්ථය වැරදි එහෙනම් අපිට කතා කරන්න වෙන්නේ අකමැති තේකෝප්පෙට තණ්හා කරනවා කියන කතාව නෙමෙයි මේ කතා කරන්නේ. අකමැති තේකෝප්පේ නෙමෙයි අපිට ප්‍රශ්නේ උනේ. තේකෝප්පෙට අකමැති වීමක් කැමැති වීමක් දෙන්නම ඉන්නේ එකම මත. තේකෝප්පෙට කැමැති වුණත් තේකෝප්පෙට අකමැති වුණත් මේ දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමක. ඒ මානසික මට්ටමේ දෙන්නම එකයි. මොකද දෙන්නම ජීවත් උනේ තේ කෝප්පේ මත නිසා.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 ඒ වගේ තමයි මේ කාරණාව තුල අපිට හැම වෙලාවකදීම අකමැති තේකෝප්පයක් කැමැති තේකෝප්පයක් නෙමෙයි ප්‍රශ්නේ උනේ. අකමැති තේකෝප්පය හදලා දීපු ස්කන්ධ ටික මත තේකෝප්පේ බාහිර තියෙනවා නම් තියෙන තේකෝප්පය අරබයා මෙහි හදාගත්ත ස්කන්ධ ටිකයි ප්‍රශ්නේ උනේ. ඒ ස්කන්ධ ටිකටයි අපි තණ්හා කළේ. අපි තේකෝප්පෙට නම් අකමැති. හැබැයි තේකෝප්පෙට අකමැති වුණාට අකමැති තේකෝප්පේ හදපු ඇහැ රූප දෙකට අකමැති තේකෝප්පේ හදපු ස්කන්ධ ටිකට ඒ ටිකට නම් කැමති. මාව පවත්න්න කැමතිනේ. එතකොට මට මටනේ කැමති. කැමති මට අකමැති තේකෝප්පේ දුක වෙන්න පුළුවන්. හැබැයි ওই මාව හැදුවෙත් අකමැති තේකෝප්පේ ස්කන්ධ ටිකපත් නිසාමනි. එහෙනම් දැන් තණ්හාකලේ අකමැති තේකෝප්පේ හදපු ස්කන්ධ ටිකකට කැමැති තේකෝප්පේ දකින්න කෙනත් කැමැති තේකෝප්පෙට කියලා කිව්වට එයා කැමැති උනේ තේකෝප්පේ හදපු ස්කන්ධ ටිකට. දෙන්නම ඉන්නේ නිකාන්ති තණ්හා කියන තැන. දෙන්නම ඉන්නේ නිකාන්තික්ෂණේ තණ්හාව දැස ගැනීම වශයෙන් ඇති කරගත්ත තණ්හාව කියන තැන. දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමේ. තණ්හාව කියන තැන මේ දෙන්නම රැඳෙන්නේ සංහාව කියන තැන මේ දෙන්නම ඇසුරු කරන්නේ එකම විදිහට. ඒ විදිහට ඇසුරු කරනකොට මේ දෙන්නම ඉන්න දෙන්නම රැඳෙන්නේ තේකෝප්පේ මත. කැමැති වුණත් අකමැති වුණත් ඇති දේ මත. තව විදිහකින් කියනවා නම් අස්මිමානයේ මත. ස්කන්ධ ටික පිරිසිදු දැක්කේ නැහැ කියන මට්ටම. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නම් චක්කුම් අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ කියලා. ඇස අනිත්‍ය වශයෙන් දකින්න නිට්ටය වශයෙන් දකින්න එපා කියලා අපිට දේශනා කළා නම් ඇස අනිත්‍ය වශයෙන් බලන්න නිට්ටය වශයෙන් එපා කියලා කිව්වේ හැම වෙලාවකදීම දැන් අපිට ඇහි අනිත්‍ය දකින්නකොට තේකෝප්පයක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙන්න බෑ අපිට ලයිට් එකක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙන්න බෑ ඒකෙන් මම කිව්ව උදාහරණය අවශ්‍යනවා කියන කතාව නෙමෙයි ඒකෙන් කියන්න උත්සාහවත් උනේ හැම වෙලාවකදීම අපිට ආස්වාදයේ ඉෂ්ට කරන්න හෝ ආස්වාදයේ ඉෂ්ට නොකරන්න හෝ අපි යන්නේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරගන්න මට්ටමට නෙමෙයි පිරිසිදු දකින්න නෙමෙයි දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න පංච උපාදානස්කන්ධයේ අනුපාදයට යන විදිහට පංච උපාදානස්කන්ධ කියන මට්ටමේ උදේවැය බලන්න කොහොමද හදාගත්තේ කියලා ඇහැ රූප දෙක ඇතිකල්ලි මේ විදිහටයි හැදුනේ කියලා දකිනකොට අපිට ඇහැ රූප දෙකේ අනිත්‍ය සාක්ෂාත් වෙයි අර අපි කතා කරපු විදිහටම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා කතා කරපු විදිහටම අපිට හම්බෙයි ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනව පෙර නොතිබීම හටගෙන කියලා කියන කාරණා ටික අවබෝධ වෙනකොට අපිට දැන් ලෝකේ ආශ්වාදය පණවන්න තැනක් නැති වෙනවා. ඔකේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ ඇති වෙන්නේ එක තැනක් නොදන්න කම නිසා. මම දකින ප්‍රධානම දේ තමයි අපි ලෝකෙ තුල මේ අර්ථ අර්ථ හානිය සිද්ධ වෙන්න බොහෝ හේතුවක් තමයි ආශ්වාද ආදීනව නිස්සරණ කියලා කාරණා තුනක් තියෙනවා. ආශ්වාදයයි ආදීනවයයි කියන කාරණාවත් නිස්සරණයයි කියන කාරණාවත් තේරුම් ගන්න බැරි මනස නිසා. ආශ්‍රාදයේ පණවන්නේ කොතනකින්ද ආදීනවයේ පණවන්නේ කොතනින්ද නිස්සරණයේ පණවන්නේ කොතනින්ද කියන කාරණාව තේරුම් ගන්න බැරිකම නිසා. ඒ කියන්නේ කෙනෙක් හිතනවා ආශ්‍රාදයේ දකින්නකම ආදීනවේ දකින්නකම ආශ්‍රාද ආදීනව දැක්ක කමම තමයි නිස්සරණය කියලා. ඒ වුණාට ආශ්‍රාදයයි ආදීනවයයි දකින්න බව නිස්සරණේ නෙමෙයි. ආශාදයයි ආදීනවයයි දැක්ක කෙනාට තමයි නිස්සාරණය අවශ්‍ය වෙන්නේ. ඒ කෙනා තමයි අනිත්‍ය දැක්ක යුතු වෙන්නේ. අනිත්‍ය කියන දේ තුල හැම වෙලාවකදීම අපිට සංග්‍රහ කරන්න වෙන කාරණා ටිකක් තියෙනවා. ආශාදේ ඉෂ්ට කරන්නේ නැහැ කියන එක තමයි යම්පිච්ඡා නලබති සම්පි දුක්ඛං යමක් කැමති නම් කැමතිසේ පවතින්නේ නැහැ කැමති පරිදි වෙන්නේ නැහැ. ඒක නොලැබීම, ඒ දේ සිද්ධ නොවීම ඒක දුකක්. ඒක දුක්ඛ සත්‍ය නෙමෙයි ඒක දුක. එතකොට ඒක ලෝකේ අපිට එන දුක. ඒ දුක අපිට පිරිසිදු දකින්න යනකොට එතනින් එහා ගියපු දුක්ඛ සත්‍ය කියන මට්ටම අපිට අවබෝධ කරගන්න වෙනවා. ඒ මට්ටම අපිට අවබෝධ වෙනකොට නිස්සරණය පණවන්නේ එතනදී. ආස්වාදයේ ඊටමත් ටිකයි ආදීනවේ වැඩි කියලා දකින ඔය ආස්වාද ආදීනව කියන දෙකම අයිති ලෞකික දර්ශනයකට. නිස්සරණයේ පමණයි ලෝකෝත්තර දර්ශනයකටයි. අද ආස්වාදයක් ආදීනවයක් ලෝකෝත්තර මනසකින් දකින්න දාන්න ගියාට පස්සේ ওই දෙක ගැලපෙන්නේ නැහැ. ආස්වාදයේ ලෝකය දකිනවා ආදීනමේ ලෝකය දකිනවා. ආස්වාදයේ සහ ආදීනවේ දැකපු කෙනාට තමයි නිස්සරණය අවශ්‍ය වෙන්නේ. ලෝකේ වරද්දගන්නේ නිස්සරණය. ওই නිස්සරණය තමයි අපි අද තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. නිස්සරණේ කියන තැන පනවනවා නම් ආස්වාදයේ කියන දේ අපිට හැමදාම ලෝකෙ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දකින ආදීන වේමයි නිස්සරණේ කියලා කෙනෙක් පනවනවා නම් ඒක හරියන්නේ නැහැ මොකද ආස්වාද ආදීනව දෙකමත් ඒක සංකතේ මත පිහිටපු දෙයක් ඒ දෙය මත අසංකතේ පිහිටා සිටින්නේ නැහැ නොහට ගැනීම අනුත්පාදයේ පිහිටා සිටින්නේ නැහැ නිස්සරණය අවශ්‍ය නම් නිස්සරණය අපිට ගන්න සිද්ධ වෙන තැනක් තියෙනවා ඒ නිස්සාරණය ගන්න සිද්ධ වෙන තැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අනිත්‍ය අනුව බලන්න. චක්කුන් අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ ඇහ අනිත්‍ය විදිහට ව්‍යවස්ථාපනය කරන්න. නිත්‍ය විදිහට ගන්න එපා. එතකොට එක දිගට පවතින ඇහක් හම්බ වුණේ නැති වුණොත් එක දිගට පවතින ඇහක් හම්බ වෙන්නේ නැති වුණොත් අපිට කවදාවත් ඇහක් හෝ ඇහැ අරඹය ජීවත් වුණු පුද්ගලයෙක් ගැන කතා කරන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ හැබැයි අපේ මනස රැඳිලා තියෙන්නේ එක දිගට ජීවත් වෙන එක දිගට පවතින ඇහක් පිළිබඳව වුණොත් අපිට අන්න එතකොට කතා කරන්න පුළුවන් ඇහැට පස්සේ ඔය ඇහෙන් ආස්වාද ඉෂ්ට කරාද නැද්ද කියන කාරණාව. නමුත් ඇහෙන් ආස්වාදයේ ඉෂ්ට කිරීමක්වත් නොකිරීමක්වත් ඇහැ කියන තැනින් වෙන්නේ නැහැ. මොකද ඇහැ කියන එක සාතේ වෙන්නේ නැහැ ප්‍රිය භවපත් වෙන්නේ නැහැ රූපේ කියන එක ප්‍රිය රූප සාත රූප වෙන්නේ නැහැ ඒක අයිති ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකට චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියන තැන අයිති වෙන්නේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ නැති වුණ තැනකට ඔය පින්නතුන්ට ඕක හොඳට පරික්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන චර්යානානත්තේ ඥානය වගේ මට මතක විදිහට චර්යානානත්තේදී ඔය ඥානචර්යාව ඥානචර්යා විඥානචර්යා අඥානචර්යා කියලා පෙන්වනකොට හොඳට ওই කාරණා ටික බලා ගන්න පුළුවන් අඥානචර්යාව පනවන්නේ කොතනින්ද ඥානචර්යාව පනවන්නේ කොතනින්ද විඥානචර්යාව පනවන්නේ කොතනින්ද කියන කාරණාව හොඳට විග්‍රහ කරගන්න පුළුවන් එතකොට එතන ඥානචර්යා කියන කොටස තමයි අපිට විදර්ශනා භූමිය එහෙමත් නැතිනම් ලෝකෝත්තර දර්ශනය අනිත්‍ය දකින්න බවටයි කියන්නේ. අඥානචර්යා කියන කොටස තමයි ආස්වාදයේ දකින්න බවටත් ආදීනවේ විඳින බවටත් අයිති වෙන කොටස. එතකොට ඒක දාන්න බෑ ඥානචර්යාවලට. අපිට දැන් අවශ්‍ය වෙනවා ස්කන්ධ ටිකේ ආස්වාදයේ ඉෂ්ට නොවන ලක්ෂණය අවබෝධ කරගන්න යනකොට ස්කන්ධ ටිකෙන් ආස්වාද ඉෂ්ට කරන්නේ නැහැ කියලා අපි කතා කරන්න යනකොට ඒද අපි කතා කරලා තියෙන්නේ පවතින ස්කන්ධ ටිකක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන්න නිරුද්ධ වෙන ස්වභාවයක් දකින්න. එතකොට අපිට ස්කන්ධ ටික මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කනම් ස්කන්ධ ටිකේ ආස්වාදයක් ඉෂ්ට කරනවද නොකරනවද කියන කතාවක් අදාළ වෙන්නේ නැහැ. ආස්වාදයක් ඉෂ්ට කරන්නවත් ඉෂ්ට නොකරන්නවත් තණ්හාවක් ඇති කරගන්නවත් දෙයක් හම්බ වුන්නේ නැහැ. මොකද ස්කන්ධ ටික හටගත්ත ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේක හරියට දැක්කොත් කෙනෙක් ස්කන්ධයන්ගේ අනිත්‍ය සාක්ෂාත් කළොත් අවබෝධ කළොත් එයාට තණ්හා කරන්නවත් ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නවත් ප්‍රණිතියක් විදිහට තියාගන්නවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයාට මුළු ලෝකෙම ශුන්්‍යත විදිහට එයාට ප්‍රකට වෙනවා. අනිමිත්ත විදිහට එයාට මුළු ලෝකෙම ප්‍රකට වෙනවා. අපනිහිත විදිහට මුළු ලෝකෙම එයාට ප්‍රකට වෙනවා. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මට්ටමින් එයාට හම්බ වෙනවා. මොකද ස්කන්ධ ටිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන වශයෙන් එයා සාක්ෂාත් කරලා තියෙන නිසා. ඒක නිසා ඔතනින් අනිත්‍ය වරද්ද ගන්න එපා. ඔතනින් අනිත්‍ය වරද්ද ගත්තොත් මුළු නිවනම වරද්ද ගත්තා වෙනවා. ඔය අනිත්‍යයට අනිච්ච කියන අර්ථය දාලා ප්‍රතිපදාව වඩන්න ගියොත් අනිච්ච කියන අර්ථය මතු කරගන්න අනිත්‍ය කියන අර්ථය මතු කරගන්න යනකොට එයා මුළු නිවනම වරද්දගෙන ඉවරයි. මේ අදහස ඇති වුණේ නිකම්ම නෙමෙයි. ලෝකේ අතර තිබුණ ලෝකයේ අතර වැරදි දර්ශනයක්. ඒ තමයි අනිත්‍ය කියනකොට මේ රූපේ කැඩි කැඩි බිඳි බිඳි වෙනස් වෙවි යන ස්වභාවයෙන් යුක්ත දෙයක්. රූප කලාප විදියට හරි බිඳෙනවා, කැඩෙනවා, වෙනස් වෙනවා. රූපේ කායශයේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් මේ රූපේ පැවතිලා ඉතුරු නැතුව නැති වෙනවා. දැන් මේ විදිහට අපිට රූපයේ පැවැත්ම ගැන කතා කළා බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්වපු දේ කතා කරන්නේ නැතුව. අපි අනිත්‍ය බලන්න පුරුදු වුණා මේ කය කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියලා. අපේ පින්නතු අනිත්‍ය බලන්න පුරුදු වුණා ලෝකේ ගස්ගල් ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා මේක අනිත්‍යයි කියලා. නමුත් ඇත්තටම ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යය. චක්කුම් අනිච්චතෝ අවස්ථේතිනෝ නිච්චතෝ ඇහැ අනිත්‍ය වශයෙන් දකින්න කොහොමද අහුත්වා සම්භූතං හුත්වා නොභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ දර්ශනය. එතකොට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියන මේ දර්ශනයෙන් ඇහැ ගැන අවබෝධ කරගන්නකොට අන්න ඒ අපිට ලොකු නුවණක් ලොකු ඥාන දර්ශනයක් ඇති වෙනවා. එහෙනම් ඇහැ මේ මොහොතේම හටගත්තා. ඒ වගේම මේ මොහොතේම ඉතුරු නැතුව නැති වුණා. මේ ඇහැ මේ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මතාවය නම් ඇහි පැවැත්මක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. නොපවතින දෙයකට කොහොමද අපි තණ්හා කරන්නේ? අපි හැම වෙලාවකදීම ලෝකේ නොපවතින දෙයකට තණ්හා කරන්න දෙයක් හම්බ වෙන්නේ අපි තණ්හා කරන්නේ පවතින දෙයකට. ආස්වාදයේ ඉෂ්ට කරන්න නොකරන්නත් ලෝකේ දෙයක් පැවතිලා තියෙන්න ඕනේ. එහෙනම් අපි තණ්හා කලේ ලෝකේ ආස්වාදී ඉෂ්ට කරනවද නොකරනවද බව මත නෙමෙයි. ආස්වාදී ඉෂ්ට කරනවද නොකරනවද කියන බව මත අපි තණ්හා කළා ඒක සමුදය. සමුදය සත්‍ය උනේ ආස්වාද කරනවද නොකරනවද බව මත කරන තණ්හාවකට නෙමෙයි. සමුදය සත්‍ය උනේ බාහිර භෞතිකව ඇත කියන සංකල්පයත් එක්කම යන නිකාන්ති තණ්හාවකට. ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දකින්නේ නැත්නම් ස්කන්ධ ටිකේ Nirodhe සාක්ෂාත් නොකල මට්ටමේ තිබුණු ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වුණා කියලා නොදකපු ඒ මට්ටමේ තිබුණු ලක්ෂණයකට තමයි අපිට අනිත්‍ය කියන තැන කතා කළේ. ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන බව දැක්කනම් අපිට ආය ආශ්වාදිෂ්ඨ කරන්නවත් කැමැති පරිදි නොපවතින බවක් ගැන පවතින බවක් ගැන කතා කරන්නවත් දෙයක් හම්බ වෙන්නේ මොකද කොයි වෙලාවෙ තිබුණු කොයි මොහොතේ තිබුණු ස්කන්ධ ටිකද කතා කරන්නේ. මේ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම්. දැන් ඔන්න ওই විදිහට අපිට මහා ලොකු දාර්ශනික පැතිකඩකින් බලන්න වෙනවා. ওই අනිත්‍ය සහ අනිත්‍ය කියන දේ අපිට වචන දෙකක පැටලවිල්ලක් විදිහට තේරෙයි. හැබැයි ඕක තමයි අපේ ප්‍රතිපදාව කියන දේ අපි පත්‍යයුතු නිෂ්ඨාව ගැන කරන කතාවක් ඔය තියෙන්නේ. අපි මේ නිවන ගැන නිවන ලබනවද නිවන නොලබනවද කියන දේ තීරණය කරන තැනක් තියෙන්නේ. ඔතන වැරදුනොත් ඇත්තම කතාව අපිට නිවන වැරදිලා. ඔය ධර්මතාවය වැරදුනොත් අපි නිවන දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා ඕක මහ විශාල දෙයක්. බුදුරජාණන් වහන්සේ එක තැනකදී අපිට දේශනා කරනවා මහණෙනි විනය ඇති වෙන ප්‍රශ්නේ ගැටලුවක් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක විනය ඇති වෙන දෙයක් නිසාද ලෝකෙ ගොඩක් දෙනෙක් කතා කරනවා. ඔය කාරණා කතා කරන්න කලින් හාමුදුරු කොච්චර වැරදි කරනවද ඒව ගැන ඒකයි කතා කරන්නේ කියලා. නමුත් ඒ වරද ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයා ඒක වැරදි කියලාවත් දන්නවා. ඒ වුණාට අනිත්‍ය අනිත්‍ය මේ වගේ ධර්මයේ ප්‍රතිපදාව සම්බන්ධව ඇති වෙන ප්‍රශ්නේ තමයි ලෝකේ බරපතලම ධර්මයේ සම්බන්ධව ඇති වෙන ප්‍රශ්නේ බලවත්. මොකද ඒක කාටවත් ලේසියෙන් වටහා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපිට යන්න වෙනවා මෙන්න මේ ගැඹුරු අවබෝධයට මේ දාර්ශනික පැතිකඩ ඔස්සේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු මේ හැම පරයයකින්ම ගලපලා බලලා අපිට ওই අර්ථය මතු කරගන්න අවශ්‍ය වෙනවා. ඔය තුල අපිට අනුත්පාදයේ නිවනයි, සලායතන නිරෝධයේ නිවනයි, භව නිරෝධයේ නිවනයි, ජාති නිරෝධයේ නිවනයි කියපු ওই කාරණා ටික අපිට සංග්‍රහ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ඔය කාරණා ටික සංග්‍රහ වෙන්නේ නැතුව අපි නිකාං කාරණා ටිකක් ගොඩනගා ගත්තොත් අපි එකක් හිත හිත ඉඳලා එකක් හිත හිත වඩලා තියෙයි. අර දෙනගේ අඟෙන් කිරිදෙව්වා වගේ. හැබැයි අපි හිතාගෙන හිටියට අපි හරි තැනින් මේ කිරිදවන්නේ කියලා කිරිනම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හරි තැනට කිරිදවන්නේ උත්සාහවත් වෙන්න අවශ්‍ය වෙනවා. කිරි ලැබෙයි කියලා හිතාගෙන කිරි දෙව්ව කියලා හරියන්නේ නැහැ. මොකද ලෝකේ ගොඩක් වෙලාවට අපි කතා කරන්න උත්සාහවත් වෙන දෙයක් ලෝකය දකින්න දෙයක් තමයි ඔය කතා කරන්න යනකොට ඔය කවුරුත් කියන්නේ නැහැනේ මාර්ගඵල ලැබුවා කියලා කියන කතාව. ඉතින් අපිට මොකටද තව කෙනෙකුගේ ඵලය ගැන තියෙන දැක්ම ලෝකයා මාර්ගයක් ප්‍රකාශ කරන්න යනකොට කෙනෙක් කියනවා ආර්ය ඉදිරිපිට බණ අහලම ඔබ සෝතාපන්න ඵලයට පත් විය යුතුයි කියලා. හැබැයි ආර්යෙක් ඉදිරිපිට බනහල ඔබ සෝවාන් වෙයි කියලා ඔබට කනවනවා නම් ඔබ ආර්යෙක් ඉස්සෙල්ලා හඳුනගන්න වෙන ඔක්කොටම කලින් ඔබ අරචිත්ත විද්‍යාඥාඥානය ලබාගෙන අන්තිනාගේ හිත දැනගන්න මට්ටමකට හරි මාර්ගඵල මයින් මට්ටමකට හරි මේතරයක් හදාගන්න දෙයක් හරියට කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔබ කොහොමද ආර්යව බයින්නේ? ඒ නිසා එතනින් යන්නට එපා. හැම වෙලාවකදීම මේ ධර්මය අවබෝධ කරගන්න පැත්තට යන්න තමන්ගේ ජීවිතය අතනට දාගත්තොත් ගොඩක් වෙලාවට අපි මහා අකුසල් සිද්ධ කරගෙන නතර වෙන්නේ. ඇයි අපි ලෝකේ ආර්යෝ හිටියේ නැහැ කියලා මහා උපවාද කරගන්න හදන්නේ. මෙච්චර කාලයක් ආර්යෝ නැහැ කියලායි අපි මහා උපවාද කරගන්න හදන්නේ. ආර්යෝ උපවාද කරගන්න හදන්නේ. ඒ නිසා ඒ පිළිබඳව කතා කරනවට වැඩිය හොඳයි මම නිවන් දැකලාද නැද්ද කියන කාරණාව බලාගන්න එක. ඒ සඳහා කවුරුත් අප්‍රමාදීව උත්සාහවත් වෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න එක සඳහා අන්න ඒක තමයි අවශ්‍යම තැන වෙන්නේ වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කාරණාවට කවුරුත් මේ අවස්ථාවේදී මේ දර්ශනය තුළ මේ කාරණා ටික තුළ තමන්ගේ ප්‍රතිපදාව මතු කරගෙන ඒ සඳහා උත්සාහවත් වෙන ඒක හැම දිනාටම නිවන පිණිස උපකාර වෙන දෙයක් බවට පත් වෙයි. අද දවසේදීත් මේ විදිහට යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටින කුසලයක් හැමෝම සිද්ධ කරගන්න යුතුනේ. මේ සිද්ධ කරගත්ත සීල කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුව සීල කුසලය අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනේ සැනසෙන්නව මේ කුසලයේ ඒක කාරණාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලුම කුසල් අපි ඉෂ්ඨකාරක ස්ථානදී ගෘහිතාදී සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ දෙවියන්ට මේ උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ඒ හැම මාසකටම එක් දායකත්වයේ බැගින් ලබාගෙන තියෙන ඒ රත්නපුර පල්ලියේ පාරම් 45 සන්ධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති ඒ ඒ නිශාන්ත සේනාධීර මහත්මයා සහ ලක්ෂ්මී වීරසේකර මහත්මිය දරන්නේ ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා දරණාගම කුසල ධම්මනායක මහින්පාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම නිශාන්ත සේනාධීර මහත්මයා සහ ලක්ෂ්මී වීරසේකර මහත්මිය නම් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ දෙපාර්ශවයේ නමීයේදී මෙලෝ වශයෙන් හෝ සාංශාරික යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන්වා ඒ ඥාතීන්ට මේ පින් අමා මහ නිවන සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා මේ අනුමෝදන් කරන්න ඒ වගේම ඊනිශාන්ත සේනාධීර මහත්මයාට සහ ඒ ලක්ෂ්මී වීරසේකර මහත්මියට ඇතුළු කරගත්ත ඒ සංධ්‍යා ටෙක්ස්ටයිල් ඒ සියලු කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට ලෝක සත්‍යයට මේ සියලු කුසලය බොහෝර කටුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමෘත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කරගෙන හේතු පාරමිතාවක් වෙත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ හැම දිනකටම දෙවන් සම්මානයි